සංස්කාරයක් පිළිබඳව ඉස්සරහේ දෙවෙනි ආයතනයයි අනුමත ආයතන පිළිබඳව කතාවදී කියන්නේ ඊයතාවදී අපි විශ්වාසය කියන දුකට දුක්ඛත්වයට හේතු වෙන්නා වූ කුෂ්ණා පිළිබඳව කොතනද මේ කුෂ්ණා පහළ වෙන්නේ කොතනද මේ කුෂ්ණාව පමණ පවතින්නේ නතර වෙන්නේ läගගන්නේ කියන ප්‍රශ්න දෙකට මේ අවසන් මහත්මිය ප්‍රශ්න දෙකට අවසන් මහත්මියගේ උත්තර වශයෙන් දීර්ඝ විවරණයක් දක්වනවා. අපි ඒකේ පළවෙනි පිළිතුර ආරම්භයේ මේ පාරමිතා කරගත්තා. ආයේ යාලෝකේ තීරුකන් සාධකයන් ඉස්තිහාසන් මාර්ගපත්‍යමාන අවස්ථාවේදී මුළු සමානා නෙමෙයි. මේ පොදු ඉස්සරහට තියෙන යම් තැනකට මේ කුෂ්ණාව පාලනය යම් තැනකට ඒ කුෂ්ණාව නැතලෙන්නේ ලබගන්නේ කියන වශයෙන් යාපෝනියේ ඉන්නේ ඉදිරියෙන් විවිධ ආකාරයේ ක්‍රියාකාරී සම්පූර්ණ භාවයක් ආකාරයේ විවිධ භාවයක් ආකාරයේ යමක් වෙනවාද ඒක මනෝමය කුෂ්ණහ පාරයි. ඊට පස්සේ මොනවද මේ යාත්‍රාවක් කියන්නේ සමාවතේ මෙතනදී නැතකට ඇති මේ සියකතාවන එන්න සම්හිතතාව. ඒකෙන් තමයි අපි විසදේ. මේ විදිහට කියනවා නම් ලෝක අතිසා අසීමිතක් කියන්නේ නිහිරි තමයි ඒ ස්වરૂප නිහිරි කියන්නේ මේ මොහොතේ සමාත මෙතනදී නැතකට යම් වූ සීතු භාවයක් සිය ස්වභාවයක් නිහිත ස්වභාවයක් තියෙනවා ඒකෙන් තමයි අපි හිතන්නේ ඒක විශ්වාස කරන කතා කරනකොට ඉතිරි තියෙන අපි කතාවක් තියෙන්නේ මූලික අනිත් දෙයක් ඉන්නේ තමයි මේ පස්වෙනිතාවාත්මක වැඩ පිළිවෙලේ හරියටම දෙකෙන් යොමු කරන්නේ යොමු කරන්නේ ඒ නිසා දීර්ඝ දීර්ඝ අසංකාරාත්මක අපතේකින් තමයි සමානීදී විශේෂනා ප්‍රශ්නාවෙන් ගැටගැනීම නැත්නම් විශේෂනාවෙන් දෙන පාණිය පිළිතුරුනේ පිළිතුරුනේ රට පිළිගන්නට දිනුවා. ඒ සඳහා පාරණා හතාවක් කියලා. ඒ වෙනදාත් මේ වගේ ඉස්සල්ලා නැත්නම් හතර වෙනි දේශනාවක් මේ දීපාර අපාරේ විලාසිතී සාකච්ඡා කරන විලාසිතී ඒ ප්‍රශ්නාව පිළිබඳව පළවෙනිම අන්තිමයක් දෙන්නේ මේ සත්‍යයේ ලෝකයේ නිරෝධං සාපේපං ඒ වගේම සෝතං ලෝකේ නිරෝධං සාපේපං එනේ විදිහට සත්‍යකෝට පාන් කියවා අය කියන්නේ පාන. ඉන්නේ තමයි සියලු භාව එළවෙන දුරු භාව එළවෙන දීප. මේ අතරම මේ දීප සාත රූප කියන තැන මේ දක්වන රූප වචනය අර දුක්පතිති රූපං කියන අර්ථකථන දෙන එකක් නෙවෙයි. සිය රූප නිදිරි රූප දෙන දෙන දේවල් තමයි තමන්ට තමන්ගේ ඇහ කන නාසය දිව කය. මෙන්න මේ ප්‍රිය දෙන්නා වූ ඇහ කන නාසය දිව කය කියන මේ ටිකෙන් තමයි මේ සුෂ්ණා භාව වෙන්නේ එක ඒවා ඉදිරියට ගත්තොත් දුක පාන ඒක නිසා මේ ඇහ වගේ ලක්ෂණ ඇහි නැත්නම් මේ ප්‍රසාද රූපේ රූපේක ප්‍රසාද භාවයේ ලක්ෂණ අපියක් වෙන මේ චක්කු චක්කු රූපේ චක්කු ප්‍රසාදේ නැත්නම් සතු ආයතනයෙන් තමයි විපදාන. හින්දායතන තියෙනවා ප්‍රහේලිකා රූපයක්. ඊගාවට අද අපි ඉදිරිපත් කරගන්නේ ඒ සක්ෂය කූපන කූපන ඒකට ආපාදගත වෙන රූපාලෝකයේ තියෙන සංකාතමුකන් විශේෂාපන්ත උපජනාන පච්චති එත නිවිතමාන වී මේ චක්ෂුෂය තිබුණට ඒ ඒ අස්සත්තා වූ කුක්ලයා අන්ධකාරයකින් වඩා එහෙම නැත්නම් ඒ ඇස් දෙක බැඳලා කියනවා නම් එහෙම නැත්නම් ඒකට ආපාතගත වීම සඳහා ක්‍රියාවක් නැත්නම් ඒ ඇහැ ක්‍රියාත්මක වෙන්නේ ඇහෙන් වැඩක් ගැනෙන්නේ ඇහි ප්‍රිය භාවයක් මනස් භාවයක් නිදි භාවයක් පහළ වෙන්න ඉඩක් නැහැ ඒ ඇහැට ස්වરૂපයක් ඉදිරිපත් ඒක කියන්නේ ආපාතකට. හරියට ඒකත් එක්ක මූලික මුණ දාලා හිටින්නේ. ආනේ හිටින රූපේ තියෙනවා අර මුලින් කියආපු ඇහ සම්බන්ධ කතිය. ඒක තමයි නිමිරි ස්වභාවය. ප්‍රිය ස්වභාවයේ තියෙන. මෙන්න මේ නිමිරි ස්වභාව ප්‍රිය ස්වභාව ගැන දෙන්නා වූ රූප ටික තමයි අපිට මේ තෘෂ්ණාව ඇති කිරීමට ඒක නිසා මෙතන මූලිකවම විසඳාගත යුතු තීරුම් ගත යුතු කොටසක් තියෙනවා. මේ මූලිකව මේ කොටස තීරුම් ගැනීම අහලා තීරුම් ගැනීම ඉස්හාවට වඩා. ඒනොත් මේ අනිකුත් කාරණාවට වඩා මේ පස්වම පාදේ පැත්තට අතුරාගේ පැත්තේ පැත්තට නැත්නම් දරුවන් දේශනාවේ මූලික කොටස් පැත්තට මෙතෙන් එනකොට මේකේ තියෙන සංකීර්ණ භාවය මේකේ තියෙන ආවෝසු ආවෝ බොහෝමයි ඒකට හේතුව මෙතන මේ පේන එක කුරුක තුල සම්බන්ධතා දෙකක් නිසා බැලුව ගන්නට මේ කාර්යයට අර වෛද්‍යමය කම්පලයි වාගේ සිටි දුරුක ඇති. මූලිකව බැලුවොත් මොකද්ද මේ හාසිතී දුරූපේ කියලා අපි මේ ප්‍රියයි මිහිරි කියලා බදාගන්නේ දුකේ හේතු. එහෙම නම් මනුෂයාට මොනිට වැරද්දක් තියෙනවා. අපි හොඳයි පිනයි වාසනාවන්තයි මිහිරි සුභයි ආදී වශයෙන් බාර ගන්න සෑම දේ තුළම නැත්නම් මේ දේ තුළ අනිවාර්යයෙන්ම මේ තෘෂ්ණාවක වෙලා තියෙනවත් එහෙම නම් මේ ඔක්කොම අන්ධ භූතයයි මේ අන්ධ භූතයේ කවදාකවත් උත්තරයක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ තුන උත්තරයක් තියෙනවා. නිරන්තරය ඒකාන්තම සෑම කුෂ්ණාවක්ම සෑම ප්‍රිය රූපයක්ම සෑම මනාප රූපයක්ම කුෂ්ණාවති කරනවා සෑම කුෂ්ණාවක්ම දුක ඇති කරනවා කියලා කිව්වොත් අපි ඒකාන්තයෙන්ම කවදාක පිළිඳින්න බැරි ඊශ්වර ත්‍ක්වයකට ගන්නවා. එනිසා අපිට මේ සර්වඥාන්තයේ මෙතන පෙන්නලා දෙන්නේ මේ ඒ ඝන ඝන බාල සම්බන්ධතාවය. දුක සමුදයක් වශයෙන් මේ සම්බන්ධතාවය තුළ සැලීමක් තියෙනවා. වැඩ ගන්න පුළුවන් කඩතුලක් තියෙනවා. අන්නේ කඩතුල දැක ගන්න නම් ඍජු තනි සම්බන්ධතාවයක් නෙවෙයි සම්බන්ධතාව දෙක තුනක් කරා සුන්දරේ වටේ හොඳට මොන නාරේ මෙහෙවා. මෙහෙවලකේ නැතුව අපි අර බණ අහන්න කලින් සුතු විඥාන ලබන්න කලින් හිතාන්නේ කොට මේ සුදු දිහා කොච්චර වෙලා බලන්නද කොච්චර භාවනා කළත් ඒ බුද්ධයාගේ ශරීරයේ කුචි අර්ථකම් වල කවදාකවත් නිවිදී නැහැ. ඒ නිසා මෙතනදී සුදේ අවශ්‍යයි. එන්නත් අපි කරන්න හදන වැඩේ පිළිබඳව කොහොමද මේ ගැටේ ගැහෙන්නේ කියන එක හොඳට බලන්න ඕනේ ගැටේ ලියන්න උත්සාහ කරනවා ඉස්සරහ. කොහොමද මේක වෙන්නේ කියන එක බොහොම වැදගත් මේ මොකද්ද මේකේ කොහොමද මේක ගලවලා දාන්නේ මොකද්ද මම මේකට කළ යුත්තේ කියන කාරණාව ඉස්සර. ඉන්සා සුතමේ ඥානේ විශාල අධිනාකමක්. ඉන්සා මේ වගේ ධර්ම දේශනා කරනකොට සර්වඥාන්සේ මූලිකවම ඒ ජීවනක් පිළිස අවධානය ලක් කරනවා සාධිකම් සුනෝ සුනාත මානසිකව පරිණි මනාවට ආත මනාවට මෙහෙම කරා දීපිකාණේ මම දැන් දේශනා කරන්න හදා. ඒ මොකද මේ සාමාන්‍ය ලෝකේ පවතින ඉතින් එක සම්බන්ධ වෙන විදු දුරු සම්බන්ධතාවයට වඩා විදුන සංකීර්ණතාවයක්. තේරුම් ගත යුතු වැඩේට කලින් කලින්ම දැනගත යුතු සමීකරණ වාගේ කොටස් ටිකක්. අන්න ඒක පිළිබඳව ඉතින් මේක අපි තේරුම් අරගත්තේ නැතුව අපි කොච්චර මේකට ක්‍රියා කරන්න පටන් අරගත්තත් එnde එnde අභ්‍යන්තර වශයෙන් බාහිර වශයෙන් මේ ගැටේ එnde එnde එnde අවු ඝන බහල් තත්ත්වයට පත් වෙනවා. ඒක නිසා මේ කුෂ්ණාව ගැන කතා කරනකොට ඒකෙදී කොහොමද මේ කුෂ්ණා ගැටේ වැටෙන්නේ? මේක අනිවාර්යයෙන්ම පැහැරව හැරෙන්නේ කෙනෙක් විදිහට විදුව වැටෙන ගැටයක් නැත්නම් ඉන්නත් එතන අපි විසින් මේක ගැට වට ගන්න. නදනවත්කම නිසා අපි විසින් මෙතනදී මොන වගේ මේ සම්මාදනක්ද වෙන්නේ විපුරුතින් යන කුෂ්ණාගතේ වැඩි. අන්නේ අපි සම්බන්ධ වෙන හැටි නතර කිරීම නෙවෙයි. පිටීම නෙවෙයි. වැඩගත්තේ කොහොමද? නමයක්. නැත්නම් මම සංකල්පය නැත්නම් මේ අපි මූලික යදවුම <coughs> ඒක සම්බන්ධ වෙන්නේ. ඒ තමයි මේ අවස්ථාවේදී ඒ සිද්ධ වෙන කීතිය මේ අනුන්ගේ දෙයක් වාගේ නැත්නම් දුකමේ ඥානයක් අතට හොඳෝ ආවදා ගැනීම දැනගැනීම ඉතාම වැදගත්. මෙතනදී මේ සූචනාව අපි දෙන්නවා දුක ඇති කිරීමේ ආනන්දම උත්සාහම කාරණා. අපි අත්දැකීම් මතක් කරලා මේ සූචනාව ඇති කිරීම සඳහා ප්‍රිය රූප, සාප රූප හේතු. ඒ ප්‍රිය රූප නැත්නම් ප්‍රිය ස්වરૂප, විහිරි ස්වરૂප හේතු. ඒ සිය ස්වરૂප මිහිර ස්වરૂප වලින් උත්සන්න ආකාරම කාරණා ටික සර්වඥාන්සේ පෙන්වා දීලා පෙන්වන්න පෙන්වන්නේ සාපවදාන යෙදුන වර්තමාන වශයෙන් උන්වගේ මේ ප්‍රශ්න දෙකෙන් එක සඳහන්. ඒක තමයි ඇහැට හේතු වෙන රූපය ඒ නිසා පහළ වෙන චක්කු විඥාණය එයින් පහළ වෙන්නා වූ චක්කු සංපස්සය ඊගාට චක්කු සංපස්ස වේදනාව චක්කු සංචේතන චක්කු සංපස්ස ඊළඟට විතක්ක විචාර වගේ ඒ චිත්තක්ෂණයේම වහවහා සිද්ධ වෙන්නේ උරුමෝ. එහෙම නැත්නම් කියන ආසන්න විස්සක්. ඒ වගේම තමයි මේ අවිද්‍යා සංහා උපාදාන කියන තෘෂ්ණාවට මූලික කාරණා තුනක් වෙනවා. ඒ ආසන්න උත්සන්න කාරණා වෙනවානේ තෘෂ්ණ. මේ පිළිබඳව මේ මැදගත් කරන්නේ අවධානය කරන්නේ ප්‍රශ්නේ විසඳීම සඳහා අපි අවධානය යොමු කරන්නේ ඒක තරකට. නමුත් සාමාන්‍ය බුද්ධිය සඳහා සිද්ධිය දැනගැනීම සඳහා තේයතා වූ යත්‍රය දැනගැනීම සඳහා මේ උත්සන්න ආධාර කාරණා විතරක් නෑ. ඒ කෝපේවල දැනීමක් ඉන්නකොට ඒ දැනීම ක්‍රියාවක් කරනකොට ඒ අපි මේ භාවනා ව්‍යාපාරය ක්‍රියාවක් නැකනකොට අපි එකම තරකටයි භාවනා. නමුත් උඹ පද්ධතිය පිළිබඳව සුතමේ වශයෙන් දැනීමක් තියෙනවා. මෙන්න මෙහෙම මෙහෙමයි මේ චක්‍රය වැඩ කරන්නේ. නම් මේ චක්‍රය මෙන්න මේ කුරුකටයි කාර්යය. පිළිබඳ පාලන වෙලාවේ උරුකට තේරු කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද අපි පූර්ව කාමීන ක්‍රියාවක්. අනිත් එක තමයි පූර්ව චක්‍රය දන්නේ නැතුව මේකට පහර දෙන්න යොදවමක් වෙන්නේ නැහැ. දැන් ඒකදී තාමත්ම ඒක. එන්න මෙතනදී මේ අවිද්‍යාව, කුෂ්ණාවට ඈතින් ඉඳගෙන, උදත්තර ඉඳගෙන නැත්නම් කප්පරකට වෙඳගෙන ඉරේ ඉදිරියට එන්නේ නැතුව ඉරේ පිටිපස්සේ ඉඳගෙන ක්‍රියාත්මක වෙනවා වූ අවිද්‍යාවේ සාමාන්‍ය කියනවා මූලවර දෙකක්. ක්‍රියාත්මක වෙන පත මාර්ග දෙකක්. ඒක තමයි මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව අපපටිපත්‍ය අවිද්‍යාව මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා දෙකක්. අපපටිපත්‍ය අවිද්‍යාව කියන්නේ මේ යන යාන්ත්‍රණය මේ යන වැඩපිළිවෙල කොහොමද කියලා කොහොමදක්වත් දන්නේ නැහැ ආලක්ෂණ හිතවත්. ඒ නිසා ඒක පිළිලට මේක විඳන්න පුළුවන් කියලා හිතෙන්නේ නැහැ. මේක තමයි ඒ නිසා හරි වැඩ පිළිවෙල දන්නේ නැති නිසා වැරදි දෙකේ වැරදි මතයක ඉඳගෙනයි මේ ප්‍රශ්නෙට දිහා බලන්නේ. තමයි හැම වෙලාවෙම මිත්‍යා දෘෂ්ටිය ගන්නව සම්‍යක් දෘෂ්ටිය නැති තැන. ඒ නිසා මේ අවිද්‍යාව කරන්නේ මේ පරිපත්‍ය විද්‍යාව කියන එක සංකාම නොදන්නා කම දැනුමේ සුතමේ ඥානෙ ඉස්සල්ලාම විස්තර කරනවා. විස්තර කරලා තීන්දර යනකොට ඕන තමන්ට හරි දැක්ම, හරි ගැනීම, හරි ඥානෙ පහළ වෙන නිසා අන්න මෙතෙක් කල තමයි මේ යන්ත්‍රේ විකාශකෙ මෙන්න මෙහෙමයි. මෙන්න මේ විදිහට මේ යන්ත්‍රේ වෙනවයි කියලා හිතාගෙන උන් මිත්‍යාව, මිත්‍යා ප්‍රතිපත්‍ය අවිජ්ජාව දුර වෙමින් දුර වෙමින් ඒ වෙනම සංඥා සංඥා දීක්ෂිය පහළ වෙන පටන් ගන්නවා. ඒ නිසා මුලින්ම අවශ්‍යයි ඈ පරිචයන මොකද්ද රූපේ රූපී කියන මොකද්ද? චක්කු විඥානය මොකද්ද කියලා සර්වඥාන් වහන්සේ වාගේ මේක ඇත්දකලා අනුගිරේ මහා කරුණාවෙන් ආකාරයෙන් දේශනා කරන අවස්ථාවේදී ඒ අන්තය ඒක වැඩ කරන්නේ මෙහිමයි කියලා දැනගන්න. ඒක ඉතින් අපි අර ඇඟිලි පාරක් මතක් කරගත්තම කාලාත්ම සූත්‍රය සඳහන් වෙනවා. චක්කුන් දිස්ත්‍රේ අජානන අපස්සක් යථා භූතක්. මහණෙනි යම් ආකාරයකට භාවනා කරන යෝගාවචර අධිපත්‍යන ගැන කතා කරනවා. මේ ඇහැ දැක්කේ නැත්නම් දැක්කේ නැත්නම් ඇති ඇතියට චක්කුස්මින්ති ආය. ඇහැ ආදරේ ආදරේ වශයෙන් ගන්න. ප්‍රිය වශයෙන් ගන්නවා, මිහිරි වශයෙන් ගන්නවා. ඒ ආදරේ පිහිනි වශයෙන් ඒක අරගෙන එහි ගැලෙනවා එහි පැලෙනවා එහි ගතනවා ඒක නිසා විචක්ෂය පිළිබඳව මන දැකීමක් මන දැනීමක් නැත්නම් ඒක පිළිබඳව ආදරය උපදවනවායි කියන එක නම් සාමාන්‍ය කෙනෙකුට තේරුම් කරලා දෙන්න පුළුවන් මේ චක්තිකය කියන එක ආගමනුකූලව නැත්නම් මේ මේ පරිධෝපාදාන රූපෝදාන නැත්නම් ඕනම කෙනෙකුට ඇහැට බැඳෙනවා ඇහැට ආදරය කරනවා ඇහැ වාගේ රහිත මෙන්න මේ ඇර වාගේ රකින්නා වූ මේ චක්ෂුෂේ තියෙන මේ ඇලෙන ගතිය සංයෝජන ගතිය නිසා එහි බැඳීම නිසා එතන මේ ඇහැ මත විකට මේ වගේ රූප දකින්න වේවා හොඳට පිළිසිතුම වේවා මට මේ වර්ණ විග්‍රහය හොඳට දීති වෙන ඇහි දර්ශනය පාස්මී වාදි වශයෙන් ඇහි සංනාව තුනර්භවය කියන දේ කෘෂ්ණාව ඇහැකරේ පහළ වෙනවා. ඒකට හේතුව මොකද? ඇහැ නියම වශයෙන් මේක අක්ති සම්පන්න දෙයක් කිය. මේ චිත්තක්ෂණයේ මේ ඇහැ පහළ උනේ මේ මනස චක්කුව තියෙන මේ මනස මනසට අපි හිතාගෙන විදිහට පවතින ඉන්ද්‍රිය හයෙන් එකක්. ඒ නිසා අපි නිතරම ඇහැට උපසක්කාර කරනවා නරතු කරනවා. මොකද ඇහැ අපිට උදේින් ඇන්න වෙන කරුණු දිගට උදව් කරන පෙරකලාත්මක පින නිසා ලැබිච්ච වස්තුවක්. මේක නිත්‍ය සංඥාවෙන් ගන්න. මේක සුත සංඥාවෙන් ගන්න. මේක සුත සංඥාවෙන් ගන්නවා මේක ආත්ම සංඥාවෙන් ගන්න. නමුත් අපිට මතක නැති වෙනවා මේ වාදෙම කන පිටුතෝර තියෙනවා කියලා අපි කිව්වා. දුරකට සාධන ගිරියාව අහලා දෙන්න. කුංචි දීපව අස්සනේ අනතු ඇහැවාගෙන දිගට නරත් වෙනවා කියලා නිත්‍ය සංඥාවක් ගන්න. ඊගාවට නාසයත් දවස පුරාම පරිච්ඡේදක ගනුසුද බලනවා කියලා නිත්‍යව සුභව සුභව ආර්ථයක් වශයෙන් තියෙනවා කියලා හිතනවා. ඊගාවට ජීව විදතෝ රස බලමින් ඇහැවාගේම අපිට විශාල අතුරුතු රාශියක් සපේන ద్వාරයක් ඒක නඩත් වේවි ඒක හොඳයි හොඳට අසනහර කිනවන විදිහට ජීව සංවේදී ආදී වශයෙන් අපි ඒක පිළිබඳව මත ගන්න. ඒ වගේම අපි කරන්නේ විගතෝම සංවේදී එනවයි කියලා ඉතාලින්. නාකපු නඩත් කියනවා මේ හයම එක දිගට ඇදෙන ඉරි හයක් වගේ. හිතාගෙන ඉන්නවා ඒ ඉරි හයෙන් අපිට සංජායනයි. නමුත් අවතනවාසේගේ ප්‍රධානම දේශනාව තමයි මේවා පරිසම්පන්න. පරිසම්පන්න කියලා කියන්නේ ඇහැ ක්‍රියාත්මක වන යම් මොහොතක් වෙනවා නම් ඒ මොහොතේ කන නාසය දිව කය ක්‍රියාත්මක. මේක විශාල තමයි විසින්ම කලින් දැනගෙන කන අහලා ක්‍රියාවට නගලා කටයුත්ත. එහෙම නැත්නම් අපි කලින් ගත්ත සංඥාවේ ඉන්නේ. අන ක්‍රියාත්මක ඇහැ ක්‍රියාත්මක කරනකොට කන ක්‍රියාත්මක කරනවා නාසය එමය දිවක් එමය කයත් එමය ඉතින් ආයෙත් තොරතුරු ගෝවේ ගලනවා. එතකොට තමයි අපි ඒක ධර්මානුකූල විස්තර කරන්නේ ඇහ කිලෝ පවතින දෙයක්, කනත් කිලෝ පවතින දෙයක්, නාසයත් කිලෝ පවතින දෙයක්, දිවත් කිලෝ පවතින දෙයක්, කයත් කිලෝ පවතින දෙයක් ඒ විතරක් නෙමෙයි ඇහෙන් සංගමුතු වෙන්නා වූ ඒ සංඥා වාශී දර්ශන වාශී නිත්‍ය රෝගී සිද්ධ වෙනවා කලින් ගහද්දා ඒ නිත්‍ය රෝගී සිද්ධ වෙනවා නාසයෙන් දිගටම සිත් වෙනවා, දිවෙන් දිගටම සිත් වෙනවා, කයින් දිගටම සිත් වෙනවා. ඒක පරිදවකන්නේ කිව්වහම ඒක සඳහන් කරන්නේ රූප දකින්න වෙලාවේ පමණයි ඈතහල වෙන්නේ ඈ ක්‍රියාත්මක වෙන්නේ තවත් පහක් නැත්නම් තව ඉන්ද්‍රිය හතරක් විශේෂණයක්. ඒ වෙලාවේදී අනේ නාසය, දිව, කය සම්පූර්ණ අපේ මෙන්න මේ කල්පනේ මේ නවතනාද විදිහින් දෙන මේ යෝජනාව දැනගෙන අපි ඇහැවිසේ ක්‍රියාත්මක වෙන්න ගත්තොත් ආත්මාත් කාර්ය රූපය රූපයේ විසේ ක්‍රියාත්මක වෙන්න ගත්තොත් මතරමතු වෙනා වූ දක්ෂිනාන රසකප්පු සම්පත චක්කු සම්පත වේදනා ඒ වගේම සංචේතන පංචා විතක්ක විචාරාදී මතකතරේ සූත්‍රයේ කියවෙන මේ මොනම දෙයක් හෝ පිළිබඳව අපි දැනුමක් ඇති කර ගන්නවා නම් ඒ වෙලාවේ අපි සංකල්පය ඇති කර ගන්නවා නම් එතනින් අපිට දැනගත යුතු කවේකක් තියෙනවා මේක ගන්නවා නම් අනේ කිසිම වැඩක් නැහැ කන සම්පූර්ණයෙන්ම නැහැ අනේ ක්‍රියාවක් කරක් නැහැ නාසයේ ක්‍රියාවක් බවක් නැහැ දිවේ ක්‍රියාවක් බවක් කරුණා ලැබෙන්න ඇහැනි ක්‍රියාත්මක වෙනකොට අනිත්‍යව නබදව. අනිත්‍යව හදනවා කියලා අපි හිතානේ මේක තමයි මේ සංස්කාරය. ඉන්ද්‍ර සංස්කාර සංස්කාර වශයෙන් ප්‍රත්‍යක්ෂේ ප්‍රත්‍යක්ෂ වශයෙන් ඉන්ද්‍රයන් අපි දාකින වෙලාවේදී ඇහැට සතිය සම්පජාන්‍ය යෙදෙන්න ඕනේ අර දේ දැනුමක් විතරයි. මේ ඒ වෙලාවේදී හැදිලා ක්‍රියාත්මක වෙන දෙයක් ඒකට අවශ්‍ය හේතු තියෙනවා නමුත් මූලික දේ වෙන චක්කු විඤ්ඤාණය. ඔය පහටම තියෙන එක විඤ්ඤාණය. චක්කු දෝත ගාන කිව්වක් කාඩ කියන එකට එකම විඤ්ඤාණයයි තියෙන්නේ. මේ විඤ්ඤාණය ඇතිවෙන්නේ කාය කන දෙයන්න දෙයක් නෑ ඒකත්. විඤ්ඤාණය කතා කරලා කරලා යන්නේ නෑ. ඇහැට ගියාට පස්සේ කණේ කොටක් කරනවා නාසයේ කොටක් කරනවා මොනවාක්වත් නැහැ. ඒ නිසා අපිට විශාල දැනුමක් ඇති වෙනවා. නැත්නම් විශාල මූලික සුතමේ ඥානයක් ඇතුවමයි දකින්න වෙලාවේදී දකින්නයි කියලා මෙන්න ඉදිරියට කරන්නේ. නිතරම මේ වාගේ මූලික පරිද්‍රෝපණය පිළිබඳ ඇඟීමක් නැතුව දකින්න වෙලාවේදී දකින්න දකින්න කියලා මෙන්න කරාට ඉතින් අවබෝධයක් නොවෙනවා කියලා මේ භාවනා කරන බයි නැත්නම් බොරු නෙමෙයි කන්නේ. ඒක දන්නවා දුෂ්ප්‍රාත්‍ය විඳගෙන මේ මතය පරිත්‍යාගෝපාන බව පිළිගන්නේ නැතුව කොච්චර බැලුවත් මේ විචලයට අර පරිත්‍යාගෝපාන බව දැනගෙන බලන්න තරම් වහාට ඵල දෙන්නේ. සමාන විචලනය කරන කෙනා මේක පිළිගන්න නැතුව වෙන්නේ. එහෙම නැත්නම් මේ විචලයාගේ පිළි අරගෙන ප්‍රත්‍යක්ෂ කරලා ඥානයක් නැති වෙනවා. ඒ වගේම ඔහු දකින්න තියෙන ඕනේ තරම් මේ පරිත්‍යාගෝපාන භාවයේ පිළිගන්නේ නැතුව මෙනෙහි කරන්නේ මෙනෙහි කරන්නේ බරපතල වචන කතා කරන උපන්වලට කොච්චර වෙයි මේ නිසා අපි තේරුම් අරගන්න මේ ප්‍රශ්නාව පිළිබඳ ගැටේ ලියන්න අවිද්‍යාවේ පැති දෙක තේරුම් ගන්න එකක් තමයි සාමාන්‍ය නොදැනීම අන්නාති දිවාදී දේව ක්‍රියාත්මක වෙන්නේ ඒ වෙලාවේදී ඒ කාන්තේම ආරාධනා පූර්වක වෙන්නේ රූපේක පමණයි සද්දේකට නෙවෙයි සද්දේකට නෙවෙයි අපේකට නෙවෙයි පස්සේකට එනිසා මේ ඇහි තියෙනා වූ පරිසෝපන්න භාවය ඇති කරලා ඈ ක්‍රියාවක් දෙන්න නම් ඒ රූපේම ඇවිල්ලා වදින්න ඕනේ එතකොට අනින්ද්‍ය ප්‍රතිපදාව තිබුණා වූ විඥාණය දැන් ඇහැට සම්බන්ධ වෙනවා ඇහැ තියෙන ප්‍රකෘතිය ආලෝකයේ තියෙන අතුරුනද බාධාවක් නැහැ රූපයක් ඉදිරිපත් වෙනවා. එතකොට ඒ ඇති වෙන සංඥාව කණේ මේ වෙලාව වෙන දේට වැඩිය ප්‍රකටයි. නාසයේ දිවේ ශරීරයේ වෙන දේවල් ප්‍රකටයි. ඒ නිසා විඥානය අර ප්‍රකට දෙයට බැඳෙනවා. එතකොට අපි මේ විඥානේ නම දෙනවා චක්කු විඥානය. අන්නේ චිත්තක්ෂණය විතරයි පෙනීම. විඥානේ චක්කු විඥාන බවට පත් වෙන ඉස්සෙල්ලා ඇහි මොන දේවල් තිබුණත් ඒක පෙනීම කියන ක්‍රියාවට නැගෙන්නේ. අදිට නම් කන්න වෙලා නැහැ. ඒක සම්පාදනය වෙලා නැහැ. නමුත් මේක එක චිත්තක්ෂණයක විහිසුම සිද්ධ වෙනවා. ඒ නිසා චක්ෂුෂේ මේ පවතිනා වූ පරිසම්පන්න භාවය අපි පල්ලැටුව අර අවිද්‍යාව තේරුම් ගැනීමේ පියවර දෙකෙන් එකක් විදිහට තේරුම් අරගන්න ඕනේ ආවා. මේ වෙලාවට හදලයි ඇයින් වැඩ කරගන්නේ මේ වෙලාවට හතලා එක් කණේ පස්සේ අහන්නේ මේ වෙලාවට හදාගෙනයි නවාසෙන් සුබඳ බලන්නේ මේ වෙලාවට හදාගෙනයි ජීවෙන්න බලන්නේ මේ වෙලාවට හදාගෙනයි අයින් පාස් ඉදින්නේ මේ හැදීම අරමුණේ ප්‍රකට භාවය අපි ගෙනාවු පෙර සංසාර ගතිනිද හිත එකින් ඉන්න තීන්දුව ගන්න. මේක පිළිබඳව අපිට පූර්ණ අයිතියක් නැහැ. ඒ නිසා අපි සංහාතාවක හැමදාම පූර්ණයි. හැමදාම අපිත් ගන්නවා. ඌ කියලා කියන්නේ අපි හැමදාම දිගේ පවති. කවදාවත් ප්‍රෝතිමත් වෙන්නේ නැති තත්යක පවති. අන්න එවැනි වෙලාවක අනිකුත් ඉන්දියන් අතර බොහෝ අපි මත් කිරීමට ප්‍රකට කරනවා. ඒ නිසා මේ වගේ සම්දේශනවා මුලින්ම අපි අරගන්නේ නැහැ. ඒ නිසා වාක්මේ කෙලස් පහල කරන්නේ නැහැ. වාක්මේ සංකීර්ණ ක්‍රියාවලිය වෙන්නේ නැහැ. වාක්මේ යොමු ක්‍රියාවලිය වෙන්නේ නැහැ. නමුත් ක්‍රියාව කියන එකමයි. එක සමීකරණයෙන් මේක විස්තර කරන්න පුළුවන්. දෙක තමයි මේ විදිහට නොදැනුවත්කම නිසා විද්‍යා මේ අවිද්‍යාවේ තියෙන නොදැනීම නිසා සිදුවෙන අවිද්‍යාවට ඊගාරගෙන වරතෝල වටහා ගැනීම නිසා සිදුවෙන අවිද්‍යාවට අර ඇහැ දිගටම පවතිනවා ඇහැ සුඛයක් ඇහැ සුභයක් ඇහැ ආත්මයක් කියලා ගන්නට පස්සේ ඒ බුද්ධයා අනිවාර්යයෙන්ම ඒ ඇහ මම රැකිය යුතුයි මේක හොඳයි මගේ මම යාදි වශයෙන් නන්දි රාගය ඕනෝභාවික නන්දි රාග ආගත කුෂ්ණාවක් ඇහැකරෙන් තිබෙනවා මේකේ වේලාවට හම්බෙන් සිදුන දෙයක් කියලා දන්නවා නම් අපිට පොඩි අරස්තු කරන්න දෙයක් නැහැ අපි දන්නවා ඒක අවස්ථාන කුළු සිදු වෙයි ඒක මා කිව්වත් වෙනවා නොකියවත් කියලා ඒ නිසා මම මේ ඇහැකරේ බැඳීමක් ආදාවක් ආයක් හම්බවන්න දෙයක් නැහැ ඔතන ඉවත් ඒ වෙලාවේ ඇහි ක්‍රියාකාරීත්වය, සුඛේ ක්‍රියාකාරීත්වය, චක්කුඥානීය ක්‍රියාකාරීත්වය. අර මම ඇහැට විදිහට අපි දැක්කේ කියලා ඇහැට කලකටුවක් තමයි කරකාවක් නැහැ. ඒ නිසා ඇහැටි අර උපදින්න තියෙන තෘෂ්ණාව වගේ දේවල් ඒකාන්තයෙන්ම ඇහි මේ තීර පරිසම් සංකාර නොදැනීම නිසා මම මාගේ කම කරන ඇගිලි ගැටීමක් පමණයි. මම කරන්නේ අනවශ්‍ය ඇගිලි ගැටීමක් පමණයි මේ ඇඟිලි ගැටීම නිසා තමයි මම සංහාර පාල කරන්නේ මම චේතනා පාල කරන්නේ මම විතක්ක පාල කරන්නේ මම විචාර පාල කරන්නේ මේකෙන් තමයි කර්මයක් දෙන්නේ මේක තමයි සංස්කාරය දෙන්නේ මෙතනින් තමයි ගන්න. ඇහි සිදුවේ නැති ආම්බයක් පරිසරෝපණයක් මේ පරිසරෝපණ භාවයේ භාවහ සතිය සම්පජන්යෙන් දැක ගන්නවා නම් මේ වැඩ පිළිවෙල වෙන්නේ මම පීවෙන්නේ තෘෂ්ණා කරන්න ආශා කරන්න බැඳෙන්න දෙයක් නැත්තේ. ඉතින් මේ වෙලාවට හොඳක් වගේ සිද්ධේ. මම දෙයක් දැනගන්න කියලා. දැන් ඉතින් මම යෙදිලා සංකේතනා පාර කරගෙන මේ ඇහැ විශේෂයි. කර්ම කරන්න, ව්‍යාපාර කරන්න, ආශා කරන්න, සම්බිදාන පාර කරන්න දෙයක් නැත්තේ. මේකත් කරන්නේ මේ දාර්ශනික සිද්ධිය තමයි. මේ වගේ වැරදි දර්ශනයකින් තමයි ඇහැ කියන එක මනින්නේ කියන එක ප්‍රමේයෙන් දුර වෙන්නේ සංඛාර කෙනෙකුට එක චිත්තක්ෂණයක මේක දීත් වෙන්න පුළුවන්. ආවා හරියට වැඩකට ආව කෙනෙකුට අවුරුදු හතක් ප්‍රවේශන කරන්න බැහැ. නමුත් අර මූලික කාරණාව හරියට තේරුම් ගන්න නැත්නම් අවුරුදු හතේ කතාව ආවෙන්නේ. මේ අහස්සම්පන්න භාව. ඒක මේ වෙලාවේ ඉතිමත් ඉතිමත් ඉඳි ඉඳලා. ඉනසුපාදා නසුපාදා ඉඳපු. මේක වැඩ පිළිවෙල රූප ඇති කලෙහි ඇහැ ඇහැ කලෙහි රූප වේ. ඇහැට රූප ඇතිවීමත් එක්කම ඇහැ උපදී. ඇහැ උපදීමත් එක්කම රූප උපදී. ඒක දිගට පාවෙන රූප තා දිගට පාවෙන සංකේතයක් නෑ. ඇහැ නැත්තම් රූප නෑ. රූප නැත්තම් ඇහැ නෑ. ඇහැ නිරෝධනාන රූප නිරෝධ වෙනවා රූප නිරෝධනාන ඇහැ නිරෝධ කරන කොට කරන පාඩේ තමයි වෙන්නේ. ඉතින් මේ සංස්කාරය අපි දොරසාකාර වෙන අවිද්‍යාවච්ඡ සංකාර සංකාරපච්ච විඥාන කියනකොට මේ අවිද්‍යාවේ කාන්තේම අපි මේ පරිදරව කරන බවක් නොදැයි නැත්නම් මේ ඉන්ද්‍රිය කියන පරිදරව කරන භාවය පිළිගන්නේ නැතුව මේ පරිදරව කරන භාවයේ කියන යථා භූතේ විදෝදාතු විද භූතයක් හිතාගෙන ඉන්නවනේ ඉච්ඡා භූතිය අපි දෙකත් එකේ අන්නේ දෙකත් එකකින් අපි දෙකක් සාමාන්‍ය නැදීම දෙක සත්‍යයයි බොරුව ඉදිරියේ තියාගෙන තියෙන්නේ. මෙන්න මේ දෙක නිසා සංස්කාර ඇති අපි හිතන ඇහැර කරනකොට කනක් වැඩ කළා, නාසයක් වැඩ කළා, දිවක් වැඩ කළා, ඒ වගේම කයක් වැඩ කළා. ඒ වගේම අපි සුත්කලක රූපයක් දකින. දකිනකොට ඒ රූපේ අපි දකින රූපේ විතරයි. නමුත් අපි කියනවා දැන් ඒ පුද්ගලයාගේ හැඟීමක් අපි දැනගන්නවා. ඒ බුද්ධලා විදින වේදනාවක් අපිට වැටගන්න. එයා හිතන දේත් වැටුණා. එයා මිත්‍යා දෘෂ්ටිකේ කියා රාමඤ්ඤනිකාය කෙනෙක් කියා අභියන්නිකාය කෙනෙක්. මේ රූපෙත් එක්ක විශාල වාසයක් අපි අත්කර ගන්නවා. මේකේ කොටසක් නම් ප්‍රත්‍යක්ෂය තමයි. හුඟක් අපි සංස්කාර. හුඟක් හරි අපි ඉතින් ඇති කරන ලද අක්ෂේප. උනිතර ගන්න දේවල්. මේ දුර බලා මිත්‍යා දෘෂ්ටිය තමයි ලැබෙන්නේ. ඒ නිසා අපි ඇතුළත් අවිද්‍යාව තේර කාරණා නොදැනීම කියන අවිද්‍යාව ඒ වෙනුවට බොරුවක් ඇත්ත ලෙස පිළිගන්නා විද්‍යාව දෙකක් රූපය ඇහැර ගොදුරු වෙනා වූ රූපය අපි නිත්‍ය සුඛ සුඛ වශයෙන් ගැනීම නිසා අපි ඒකට මිත්‍යා මත මිත්‍යා ක්‍රමයෙන් අපි ඒක දකිනවා ඇත්ත මේකේ රූපේ රුක්කන භාවයේ කියන එක අපි අමතක කරනවා මේ නිසා නම් සංස්කාරාන් වාගේ බලත් වෙනවා යම් වෙලාවකට මේ අවිද්‍යාවට සංස්කාර රැස් නොවි රැස් කිරීම අඩු කිරීමට න අනිවාර්යයෙන්ම දකින්න අවස්ථාවේදී දුක්ඛයේ අලගියමුගේ තනංගප්‍රත්‍යංග නෙවි මේ ඇහැප්‍රියාත්මක වෙලාව දකින්නවා කියන කපිට සතිය සම්පදන්නේ වුනේ මේකේ තරම්ම ප්‍රතිපන්න දෙයක් කරත් අදුරානේ මතවාදයෙන් කො පිළිගැනීම වශයෙන් කො මේ වෙලාවට අහන්නේ නැහැ, දකින්නේ නැහැ, රසබිලි බලන්නේ නැහැ, කඳ බලන්නේ නැහැ, පහත ලබන්නේ නැහැ කියන එක දැකගත්ත උමුණ තරමට නිතරම කුටි. එහෙමනම් අපි කියන නිසා සංස්කාර ඇතිවීම වෙනදාට වඩා වෙනසක් නැහැ. අර තරම සංස්කාර රාශියක් නැහැ. අපි මේකට චක්කු රූප ගන්න කිව්වා ආකාරයකින්. රූපය වශයෙන් ගැටෙන මේ විචේ රූප ටික ගත්තා. අතරින් එකක් ඇත්ත, පහෙන් එකක් ඇත්ත, පහෙන් හතරක් පහෙන් හතරක් අපි ඇති කරන ලද ප්‍රක්ෂේප. ඒක නිසා හරියට දේකා චිත්‍රයක් දැකලා ඕම ඇත්තේ උදා කුරුසුරුක අපි හිතෙන් හදා ගන්නවා. ඒ සමාජ චිත්‍රකලාව හොඳට පින්න උත්සාහ තියෙනවා. ඒ උන්දි රේඛා දෙක තුනක් පෙන්නලා සාමයේ කුරුසුල අදහසක් ගන්නවා. උන්දි රේඛා දෙක තුනක් කරලා සත්‍ය වැඩි කරනවා. උන්දි රූපයක් දෙකක් පෙන්නලා මොනවා හරි විද කර්ම එක් කරන්න උත්සාහ කරන මේක හරියට මැජික් කාර්යය අර කුංචි මායාවකින් මුළු පරහව නැවීම් කාර්යයක් වලට පවන්න පුළුවන් කෙනෙක් වගේ පෙන්වන්නේ වගේ දෙයක්. අපි කියනවා ඇත්තටම තුන්කේ අත්දැකීම හැම චිත්තක්ෂණයකම ඇහිවිද. අන්නේ චිත්තක්ෂණය දකින්න නම් අපි පැහැදිලිවම හරියම දැනගෙන තියෙනවා මේ ඇහි තියෙන කර්ම සංස්කාර ස්වභාවයක් ඒ නිසා ඒක පහුවොත් ගොඩාක්කට අපි මාත් කරලා මිත්‍යා කරගත්ත අනිකායකක් නැහැ. ඒ නිසා වෙනකොට උරුදු වීමේ හැකීම සිදු වෙනකොටම මේක පරිස්සම් කණ්ඩායමේ තේරුම් ගන්න අදහසින් මේ කියන කිව්වේ. අන්නේ හැටි කළොත් මේ දෙකක් එක විදිහට එකක් තමයි මේක අපි හිතාගෙන බොරු ආශි නැත්නම් අපිට මිත්‍යා කරන අවිද්‍යාව ගුරුවක් මායාවක් උසාවක් උනාවක් කවුද කියලා තමයි තියෙන්නේ. දෙක සර්වඥාති කියන පරිසර උපන් භාවයේ නැත්යි දැක්යි කියලා අනිත්‍ය භාවය හඳුන්වනවා. ඊළඟට මේකෙන් දෙකෙන් පිටත් වෙන සිද්ධ වෙන්නේ කියලා. තව කෙනෙකුට බොහෝ කල් පුහුණු වෙන්නේ නැත්නම් අර යෝජනාකාරී දෙවර ක්‍රියාත්මක වෙලා තියෙනවා. එනිසා අපි මේකේ මුලදාන නාසියම කෑම දිවම කෑම කනම කැරෙන. ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස විචේ කැරෙන. මේ කැරෙනකොටම ඒ චිත්තක්ෂණයේදී අර කායගත සතිය යම් ආකාරයකින් සුන්නතූරි වෙලා යනවා. ඉහිල්ලා ඇහැට හිත ගියාට පස්සේ අපි භාවනාව කැඩුනා කියන කාරණා. යෝධනා කරන තරමට බලාපොරොත්තු දුරු කරගන්න තරමට මේ අවධානය පිටපැත්තකට යනවා. නමුත් එතන සිදුවෙන්නේ ඇහැ විශේෂයි වැඩ පිළිවෙල පටන් ගන්නවා කය විචේ විචේ දින වැඩ පිළිවෙල වගේ. නමුත් ආදී යෝගාවට ලොකු බරක් ඇතිවෙනවා. දැන් මේ භාවනාව කරනවා. මගේ කතිය කරනවා. මගේ තන ආදී කරනවා. ඒ නිසා මේ ඈ නොවේවා. දුක් නොවේවා. මේක මට විශාල ආලාභයක් ආදී වශයෙන් අර රූපයක් මේ විඥානයේ තියෙන මහා බයක් මහා චෝදනාවක් පාරේ. අරහත් පාරේ. නමුත් එතන කියන්නේ කායගත අපේ දිවිච්ච වැඩිමයි දැන් තියෙන්නේ සංකීර්ණ වැඩි. ඉලක්කයකට වැඩි වැඩි. නමුත් ඒ විදිහේ දැකීම කරන බව. කායගත සංකල්ප හිත සතිය. දැන් රූපේට ගිහිල්ලා නම් සත්‍යය කියලා මෙනෙහි කරනකොට අර කායගත සතිය තරම් ඉක්මනට ලැබෙන්නේ. නමුත් බොහෝ කල් කරනකොට ඒ නැතිවෙන්නේ. එහිම අර විවරක්මයි තරහින් දෙයක් නැහැ. ඒක නිසා කළ යුත්තේ අපි මූලික වශයෙන් කායගත සතිය ආනාපානිය හෝ පිම්බීම හැකිලිම හිත යොදවනවා. ඒක වලකොට රූපයක් සත්‍යයක් අංජයක් අසේක ස්පර්ශයක මොකටද තමයි පිළ එනකොට කායේ තියෙන ස්පර්ශයක් ආවොත් අපි දැනගන්නවා මෙන්න මේ තරම් යොසුලි අපේ හිත අපි කොච්චර තරග යොදවන්නේ කියත් ඒක අනිවාර්යයෙන් මේකේ විචිතාකණුව ඇසිරෙනවා. නමුත් ඒ තුල තියෙන මේ මට්ටමේ මේ පරිසම්පන්න භාවයේ බාහිර සුදු භාවයේ වෙනකොට අපි කලාවිද්‍යාවේ මේ මිත්‍යා ප්‍රතිපන්න භාව. වැරදිවට ගත්ත මේ මූල කර්මස්ථාන කියන්නේ හොඳ දෙයක්, බාහිර කර්මස්ථානේ කරුණු කියන්නේ වැරදි දෙයක්. ආදි වශයෙන් අපේ තිබුණේ අනිත් උදාහරණ කෙරේ වාද කෙරේ තිබුණා තරහාගත්තේ කොන්න නැහින් අඩු වෙලා. පෙච්චා. උපේක්ෂා වෙන්න වෙන්න වෙන්න නියම අපරිපත්‍ය විචාර නොදැන සිටී සුදී සුභාන්දු සුදී ඇත්තයි මේ භාවනා කරන්න කරන්නේ මොන කර්මස්ථානේ අනිකුත් බාධක නැද උනා ගෙනියා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා කියන විශාල කනන්තර ගමන්ගෙන දුරයා පහළ වෙන ගතියක් ඕනම තැනක කෙලෙස් අඩු වෙන තාලෙට ඉන්ද්‍රිය සංවරේ භාවනා පවත්වා ගන්න යුතුයි මට දැන් පුළුවන් ආදි වශයෙන් යෝගාවචරයට අර ඉස්සර තරම්ම විශාල පරිසර දානක නොඉන්න ගතියකට ඒ නිසා අනිවාර්යෙන් අවිද්‍යාවට අනිවාර්යම සංස්කාර කාලය සංස්කාරික විඥානේ පහන වගේ මේකේ හදන්න බැරි සම්බන්ධතා කියනවායි කියලා කියනකොට අපේ කවදාවත් භාවනා කළ මේ ජීවිතේ මේක කරන්නේ හදන්න පුළුවන් මොකද අපි ඒ සෑම සම්බන්ධතාවක් විශේෂයෙන්ම මේ ප්‍රශ්නාවතා වේදනාවත් සම්බන්ධතාවයේදී නාමක සහ විඥානය අතර සම්බන්ධතාව වගේ දේවල්වලදී විශේෂයෙන්ම ඇගිලි ගැටීම් කරනවා තෝරන්නේ මේක හොඳයි මේක නරකයි මේක විය යුතුයි මේක නොවිය යුතුයි. අන්නේ ඇඟිලි ගැටීම් වලින් තමයි අපි මේ සංසාර දික් කරගන්නේ. ඒකදී වෙන්න ඇරලා කිසි නිින්දේ ආසත් ප්‍රසාප වෙන්න ඇරලා කිසි නිින්දේ පිළිවෙල නැති වෙන්න ඇරලා කිසි නිින්දේ බාධාක් වෙන්න ඇරලා අපිට පොඩ්ඩක් පියවර පිළිපැත්තට ගිහින් එක දිහා බලාගෙන ඉන්න පුළුවන්. මොකරිතවන්න දේවල් ඒ ස්පලනගෙන තමයි ලගිනවා. පොතේ කන්දරයක් නැතිලා නම් පුළුවන් තරම් මූල කර්මස්ථානේ අහුවී ගත කරනවා කියන අදහසෙන් ගැටුම් වලින් තොර ඉදිරියට කරගෙන යන්න පුළුවන් නම් අපිට ඒ අඥා කරන හැටි. ඒ ඒ චක්කු සෝතකමාන කිව්වාගේ අපේ ඉන්ද්‍රිය ධාරණ. ඒ වගේම රූප දත්ත ගන්ධලත් කියන මේ දේවල් අතර සම්බන්ධතාවයේදී පැරණගෙන මේ ගිනි කිවිදු ඒ ඒ විලාසි දක්වන්න සත්‍යක. මේ දැක ගැනීම ඉස්සලා ඉතාම ඝන බහල්ව තිබුණේ මිත්‍යා සංකල්ප විද්‍යාව ක්‍රමයේ ක්‍රමයේ ක්‍රමයේ ක්‍රමයේ නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, සුඛ සංඥාව, අර්ථ සංඥාව වශයෙන් කියන දේවල් ටික ටික ටික ටික ගැලවීගෙන යනවා. මේතනදී බොහෝ මේ සාමාන්‍ය ආගමන රූප ඉගෙනීමකට වඩා වෙනස් විදියට යෝගාවචරය අත. ඒකට ආගමන රූප ඉගෙනීම තුළ බොහෝ විට අපිට කියනවා ඒ වැරදි දෙයින් වෙන් වෙලා සුද්ධ වෙන්න. සෝතුකාවතර මෙතේ දකින්න වැරදි දේවල් වල තමයි හොඳට කාරණා වෙන්නේ. ඒක වැරද්ද ප්‍රතික්ෂේප කරන්න එපා. ඒ වැරද්ද සිද්ධ වෙන්නේ එකලා නෙවෙයි අපි ඉන්නලා ගත්ත වැරද්දක් නෙවෙයි රවුත් කරගෙන යන්න කොහොමද? මොල් කර්මස්ථානෙ විදිහට ඒක තේරෙන්නේ ඒකෙදි තේරෙන්නේ වේදනාව දැනෙනවමයි. මේ සෑම දෙයක් පිළිබඳව සාහර ආදර බදා ගන්න ගැටියක් ඕනෙත් නැහැ. ඒ නැත්නම් නොවේවා නොදකින්වා කියන තරහ ගන්න ඕනෙත් නැහැ. මේ තුනත් ධර්මයේ තියෙනවා. මේකටත් මට තියෙන්නේ මේ දේ වෙන නිසා බලාපොරොත්තු. ප්‍රකට මොකද? ප්‍රකට දේ දිගේ මම හිත ගෙනියනවා. ආනේ විදිහට මේ දේවල් එක ගැටේ මාරු කරලා නැත්නම් ප්‍රතික්‍රියා කරනකට අඩු කරලා කොයිම සැලසුමක් තියෙන්නේ. දිගට සෝවාන කරගැනීම ටික අපි දැන් කරලා තියෙනවා. අපිට තියෙන මේ තාක්ෂණ ටික නඩත්තු කරන එක. ඉන්න අපිට අපි විපාක කලපොච් කරලා ඉංචි කළ කතා කරන්න කියලා කරන්නේ. දුරාත්ම ජීවිතය ගැන ඒක තරම් වටනයක්. අපි ඒක ගත කරන නිසා අනිවාර්යයෙන් මේ තනදු මේ හොඳ දේවල් වල වගේම නරක දේවල් වල ධර්මයේ තියෙනවා. මේ දේවල් වල ඇත්තම කියනවා නම් මේ අපි කරන්නේ මුලින්ම කියපු තේරි ගන්නට යනකොට ප්‍රියෝක ලයික් කෙලෙස් වැඩි. ප්‍රියෝකන් සාකරෝකන් එතේ සාකරන උපජමාන උපජති එතේ සාකරන නික්ෂමාන නික්ෂ. ඒකීදී සමාජයකට වගේ අපි මේ ප්‍රියෝක පිටපත් වෙනවා. කොච්චර ඒවා බහුලව පවතින්නේ අත්‍යන්ත රූපමයි. ඒකයි ලෝකෙ මෙච්චර දුක තියෙන්නේ. එන්න ඒ විශේෂ හොඳේ සාධකමක් ඇති සාධකයක් අල්ලලා ගන්න ගැතියක් නෙවෙයි ඒවා පිළිබඳව අධ්‍යේශනාත්මක ගැතිය කාර්ය පරිශ්‍රණයේ පැත්තේ සම්පූර්ණ බලසුන් ගැතියක් ඇති කරන්න නම් අපි හිතා ගන්නද මේ අපි හඳුන්වලා දීලා භාවනා කරන මූල කර්මස්ථානිය පරිසරමුක්තයි මේ භාවනාවට බාධා වෙන වේදනා තත්ත්ව පිච්චිවිලි නැත්නම් භූත තත්ත්ව ගන්තරස ස්පර්ශ කියන මොනම දේවල් සියල්ලම නමුත් බොහෝ විතාවට අපි තුන්දට මේවා නිත්‍ය දේවල් වශයෙන් සුඛ දේවල් වශයෙන් සුඛ සේවල් වශයෙන් ආත්ම දේවල් වශයෙන් මිත්‍යා ප්‍රතිපත්ති අවිද්‍යාව නිසා බාරගන්න. ඒක ප්‍රතික්ෂේප කරන්නත් තරක. අපි ඒ මොන තමයි. අපි මේ මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. නමුත් අවශ්‍ය වෙලා තියෙන්නේ මේ මිත්‍යා හේතු ඇති නැගලයක්. ඒක මේ බුද්ධලේ පටන් ගන්න කියන තමයි අපිට බුද්ධලයක් දඩුවම් කරන්නයි, ඉදේ දාන්නයි, රාජ දඬුවම් කරන්න වෙන්නේ. ඒ කෙනෙක් කොටහක්. ඒ කෙනෙක් කොටාමයි මම මේ කෙලෙස් ස්වභාවයයි මට මේ ඉස්සරහට දුක් වෙලා කියන කෙනා. මේ කෙලෙස් ස්වභාවයමයි අපි දා පිළිබඳ නිශ්චය කරන්නේ විනිශ්චයකාරයලා. එන්න අපි තුන්දෙනාගේ වෙනසක් නැහැ. ඔක්කොම යෝගාවචරය වුණා. ඔක්කොම ප්‍රශ්න තමයි. ඒ ඔක්කොම පැත්තක දාලා මේ සිදුවන හැම දෙයකම කියන. කොහොමද මේකට සම්බන්ධයි කොහොමද රූප සම්බන්ධ වෙන්නේ ආදී වශයෙන් දිගින් දිගට දිගින් දිගට යෝගාවස්ථා ගෙනනොත් සිද්ධිය සිද්ධිය පාස දින්තු බායකට නෑ නැත්නම් ඒ දේ සිදුවීම නිසා විපස්සනාදී හැම වෙලාවෙදීම යෝගාවස්ථාවට මූලික දෙයක් තමයි රූපයක් පේන වෙලාවේදී මහා රූපේ ඒ රූප සාධක බව ඇහි ප්‍රිය රූප ධාතු රූප බව වේදුවට තමන් දකිමින් ඉන්න බව මෙනෙහි කරන්න. ඒ රූපේ බලයෙන්ම සත්‍යයක් ආවන ප්‍රකටන අනන්‍යක් බව. සනයින ක්‍රියාත්මක වෙන්නේ මේ වෙනකොට අනිත් දේවල් ඔක්කොම මේ ඉස්පිය වෙනවා. ඒ මොනවා කරන්න පිළිගන්න කරකටනේ ක්‍රියාත්මක වෙනවා. මොන කරකටනේ ක්‍රියාත්මක වෙනකොට හරියට යනවනේ අපි කය කොහෙද කියන්නේ මම කොහෙද ඉන්නේ මොකක්ද කරන්නේ ඒක සමාධි යෝගා ප්‍රකාශ කරන මට්ටමට. ඒ මොකද මේ ඉන්ද්‍රිය සම්පූර්ණ නිෂ්ක්‍රියතාවය. මොන්නේ මාතේ මුල කර්මස්ථානේ පාරක්. එතකොට නම් අර මේ අපරිපත්‍ය විද්‍යාවෙන් මුදනේම බොහෝ දුකටි වෙනවා. විචාරිපත්‍ය විද්‍යාව කියලා කියන්නේ මම කියන්නේ මේ ආයක එකතුවක්. ඒව ආය එකට පවතිනවා කියන එකත් ආත්ම සෘෂ්ටි පිළිමු කියන්නේ. ඒ බුදු උත්තරයන් විතරයි. නැත්නම් දෙවියන් ඇක්ටිවිටි විතරයි. ඒවා සම්බන්ධ කරගෙන හොල්මනේ විතරයි. සූත්‍රේ විතරයි. සාමාන්‍ය වශයෙන් යන මුදලෙක් විතරයි. මේ බංකොලොත් වෙලා යයි මේක කැඩලා බිඳියයි කියන්නේ. භවනා කරපත් ඒ ඒ මොහොතත් එක තියෙන ලොකු සාධකයක්. ලොකු සාධකමක් එකයි මේ දැන් මේන්නේ. ඒ නිසා සමහරු අපහාසයකට වගේ මේ සාධකමල බයයි. එයා කන බැරි තනි වුණා, කොටු වුණා, ආචි වුණා වගේ එකක්. ඒ නිසා කලින් බණහලා කියනකොට බණ භාවනා කරන ගමන ගුරුවරයෙක්ගේ අසුර අවශ්‍යයි. එතකොට ඒ ගුරුවරයා නැත්තම් කලින් ඒ ගමන ගිය කෙනා කියලා දෙනවා. ඒක ආරම්භක් දිගේ ඒක ඉන්ද්‍රියක් දිගේ විවරට අටිසම්පන්නයි. ඒ මොහොතේ මෙනේ කරමින් උදුරුව මෙනේ කරමින්. නැත්නම් එලෙවසිටියේ උච්චන ආසන්න මෙනේ කරමින් යනකොට අපි අත් දෙක අරලා බලනකොට මේ කාය කොහෙද තිබ්බේ? ඊයේ වෙලාව. එන්නත් ඒ කියලා බලන්න. ඉතාලම ප්‍රහසක් අන්ති වෙනකොට එළි වෙනවා. මේ විඥානයේ තියෙන පැති දෙක ඉන්ද්‍රිය ප්‍රතිපත්ත විඥාන සහ ඉන්දිය අනින්දිය ප්‍රතිපත්ත විඥානය කියලා. මේ අනින්දිය ප්‍රතිපත්ත විඥාණයෙන් තමයි ඉන්දිය ප්‍රතිපත්ත විඥානය හැදෙන්නේ. ඉන්දිය ප්‍රතිපත්ත විඥානය තමයි විඳින්නේ. ඉන්දිය ප්‍රතිපත්ත විඥාන තමයි සෘෂ්ණාව තියෙන්නේ. මොන්තිගේ හේතුවෙන් අනින්දිය ප්‍රතිපත්ත විඥානය ඉන්දිය ප්‍රතිපත්ත විඥානයේ බොහෝ කෝණකින් තමයි ඒක ප්‍රාකල්ප වෙන්නේ. මේ අනින්දිය ප්‍රතිපත්ත විඥානය. අනින්දිය ප්‍රතිපත්ත විඥානයේ ඔක්කොම එකයි. එකම චිත්තක්ෂණ ඇති. මෙතන විතරමයි තියෙන්නේ. එතෙන් ගිය කෙනාට පුදුමාකාර නිරාමිතයක් ලැබෙනවා. අම්මගෙන් පිළිබිඹු කාර්යයක් වඩා. ඒක පුත්‍රයන්න්ට බොහොම අගය කරලා පෙන්වනවා දෙන්න උත්සාහ කරනවා. මේ අනිත්‍ය පරිපත්‍ය විඥානයේ තියෙන විසුද්ධිය විමුක්තිය. මේ ඉදුරන් වාගේ නඩත්තු කර මේක අපි එක යුද්ධයක් කරනවා. හරි. ඒකේ පූර්ණයි. භාවනාමය භාවයේදී එnde ende ende ende සිං පිළිතුරු සූක්ෂම භාවයේ ඒ අනිදිකට තියෙනවා. ඒක දික්තරම් වෙන්නේ. විපස්සනා විතරක් නෑ ආරම්භ සැක. ඒ නිසා අපි කරන්නේ මේ සීලය, මේ සමාධිය এখন বের